දෙස් විදෙස් වල ඉන්න මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුලින් වැදුණු. ඒ කියන්නේ අර යුද්ධය වවාගෙන කාපු සමහර රාජ්‍ය නොවන ආයතන, ඒ වගේම සමහර සිවිල් සමාජයේ කියාගෙන හිටපු කණ්ඩායම් මේ අය අර බටහිර රටවල් වලත් එක්ක එකතු වෙලා ඒ තානාපති කාර්යාල එක්ක එකතු වෙලා අවුරුදු ගණනාවක් තිස්සේ සැලැස්මක් හැදුවා. ඒගොල්ලෝ දැක්ක මහින්ද රාජපක්ෂ කියන චරිතය පරාජය කරන්නට බෑ. ඔහු මේ රටේ තිබුණු යුද්ධය අවසන් කළා. ඊට පස්සේ කවුරුත් නොහිතුව අන්දමට මේ රට සංවර්ධනය කරා. ආර්ථිකය නැග්ගුවා. මේ අය බැලුවා. ඒ අය කිව්වා දැන් යුද්ධය ඉවරයි. ඒක අමතක කරන්න. සංවර්ධනය කියවා ඒක දූෂණය කරේ, ඒක හොරකම් කරේ කියලා ඒක ජනතාවට බොරු. මෙන්න මේ වගේ කුමන්ත්‍රණයක් කරලා සමහර අය මුලා කරේ.